අපේ බුද්ධික මහත්තයා තව ප්‍රශ්න අහලා තියෙන අනිත් අය. අවසරයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා YouTube එකෙන්. ආ මම 21 වතාවක් රුධිරයේ දන් දුන්නේ. මාගේ ප්‍රාර්ථනාව තව කෙනෙකුගේ ජීවිතය බේරා ගැනීමයි. මෙවන් දානයකින් මා සම්පූර්ණ කර ලබාගන්නේ දාන පාරමිතාවද? කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. දැන් ශරීර අංග ප්‍රත්‍යංග දන් දීම කියන එක උපපාරමිතාව. එතකොට ශරීරයේ ලේ කියලා කියන්නේ ශරීර කොටසක් නේ. එතකොට ඒක දාන පාරමිතාවේ වඩා උසස් අවස්ථාව. බාහිර වස්තු දන් දීම තමයි දාන පාරමිතා කියලා. එතකොට දාන උපපාරමිතා කියන තැනට එනකොට ශරීරයේහි කොටස්. ලේ කියන්නේ ශරීර කොටසක් නේ. එතකොට සැබෑවටම අනුන්ගේ ජීවිත සුරක්ෂිත කරන්න අනුන්ට යහපතක් කරන්න කියන අදහස එතනට මුල් වෙනකොට ඒක වඩා උසස්. හැබැයි දැන් අර අපි වාර වැඩි වෙනකොට සමහර වෙලාවට ඒ වාර වැඩි කර ගැනීම වාර සම්පූර්ණ කර ගැනීම ආදී කරුණුත් අපේ මනසට එන්න පුළුවන්. හැබැයි ප්‍රධාන කාරණේ වෙන්නේ අර තව කෙනෙකුගේ ජීවිතය සුරක්ෂිත කිරීම කියන කරුණ නම් අපි ඒකටම අවධානය යොමු කරන එක වඩා හොඳයි. ඒකත් එක්කලා තමයි අර කුසලය වඩාම ශක්තිමත්ව වැඩෙන්නේ අවශ්‍ය පරමාර්ථයත් එක්ක. ඒකට අර වෙන වෙන කාරණා පටල වෙන්නේ නැති වෙන්න අපි හිත පරිස්සම් කරගන්න එක හොඳයි.